මේ තව ප්‍රශ්නයක් මේ දහම් මේ පැත්තට නැඹුරු වෙච්ච ප්‍රශ්නයක් තියෙන එකක් මේ සෝතාපන්නව පුද්ගලයේ භවයකදී සෝතාපන්න වුණා නම් එයින් එහාට යන්න බැරි වුණා නම් ඒ අත්බැවි ඊළඟ අත්බැවක උපදිනකොට එයාට කියනවා ජාත සෝතාපන්නයි සෝතාපන්න වීම දෙපාරක් සිද්ධ වෙන එකක් නෙමෙයි අනන්ත සංසාරය ආපු කිසියම් සත්වයකට සෝතාපන්න කියන මානසිකත්වයේ ඒ කියන්නේ ප්‍රඥාව දෙපාරක් පහළ වෙන්නේ නැහැ. එකපාරක් පහළ වුණා නම් ඒ පහළ වෙච්ච එකයි නැති වෙන්නේත් නැහැ. ඒ කියන්නේ ලැබෙන ප්‍රඥාව විනාශ වෙන්නේ නැහැ. ඒ ලැබුව අවබෝධය විනාශ වෙන්නේ නැහැ. අනන්ත සංසාරයේ ඒ අවබෝධය ලැබුවා නම් මෙච්චර දුර එන්නේත් නැහැ. එන අති දුර්ලභ දෙයක්. අති වටිනා දෙයක් සෝතාපන්න ඵලයේ ලැබීම. ඉතින් යම්කිසි අධ්‍යාපකදී වනහලා මනස හීනුවණින් කල්පනා කරලා යථාර්ථයේ තේරුම් ගත්තා නම් ඒ තුලින් ඔහුට සෝතාපන්න කියන தත්ත්වයටපත් වුණා නම් ලැබුණා නම් ඒ අත්බැවේ ඉන්න කෙනුත් ආයි දෙපාරා සෝතාපන්න වෙන්න දෙයක්වත් නැහැ සෝතාපන්න බව ලැබුව අවබෝධය නැති වෙන්නේත් නැහැ එහෙනම් ඊයත් බැවේ එයින් එහාට අවබෝධයේ ප්‍රගුණුල් කරගන්න බැරුව ඒ මට්ටමින් ඉඳලා හිටන් එයාත් බැවෙන් චුත වුණා නම් ඉන් මෙහා පස්සේ ලබන කිසිම අත්බැවකදී අර අවබෝධය අත්හැරෙන්නේ නැහැ. නැවත ඒ අවබෝධය ලබා ගන්න ඕනේ කියලා ආයතරය සෝතාපන්න වෙන්න දෙයක් නැහැ. ඒ නිසා දෙපාරා සෝතාපන්න වෙන්නේ නැහැ කිසිම සත්වෙක්. ඒ නිසා එයාට කියනවා උපතින්ම ජාත සෝතාපන්නයි. ජාත සෝතාපන්න වුණා කියලා කියන්නේ. අමුතුවෙන් බණ ඉගෙන ගන්න නම් සෝතාපන්නච්ච බණ කතාවක් කලපාලම් කරගෙන මතක තියාගෙන ඉන්න එකක් නෙමෙයි. දේශනා කරපු බුද්ධ දේශනාවක් අරගෙන ඒක කටපාඩම් කරගෙන හිටියා නම් ඒක අමතක වෙනවා ඊළඟ අත්බැවි. එහෙම එකක් මතක නැති වෙන්න පුළුවන්. හැබැයි සෝතාපන්න ඵලය කියන්නේ ඒ වගේ බණ කතාවක් කටපාඩම් කරගෙන ඉන්නවා වගේ මතක තියා ඉන්නවා එකක් නෙමෙයි. ඊ යථා බෝධියක් ඊ ධර්මානුකූලව දැක්කහම මේ ලෝකේ මොනව අල්ලගන්නද මොන සාරාත්වයද මේ ලෝකේ මම කියලා අල්ලගන්න මගේ කියලා අල්ලගන්න වටින්නේ ඔන්නෝම හැඟීමත් විසින් ලෝකේ નિසරුවක් දකින්න ලෝකේ සාරාත්වයක් නැහෙනි මම කියලා අල්ලාගෙන මගේ කියලා අල්ලාගෙන වදා ගන්න වටිනාදයක් ලෝකේ නැහැ මෙන්න මෙහෙම අවබෝධයක් එනවා ඉතින් ඒ අවබෝධය වචන නෙමෙයි. ඒක භාෂාවකුත් නෙමෙයි. ඒතර ඒකේ පද නැහැ. අකුරු නැහැ. ඒ අවබෝධය හැටි. ඒක සිංහලත් නෙමෙයි. ඒ අවබෝධය දෙමළත් නෙමෙයි. ඒ අවබෝධය මුස්ලිම් නෙමෙයි. සිංහල නෙමෙයි. ඒක අවබෝධයක්. ಜಾති ભેදයක්, කුල මල ભેදයක්, ආගම් ભેදයක්, භාෂා රීති ભેද එකක්වත් ඒකේ නැහැ. අසාර ලෝකේ මොනව අල්ලන්නද? ඔය හැංගීම. වා ඒක අසාර ලෝකේ මොනව අල්ලන්නද කියලා කියන වචන ටිකත් අවබෝධය නෙමෙයි. ඒ අවබෝධය ඇති කෙනාගෙන් පිට වෙන ඒ ගති ලක්ෂණයක් ඔය කියන්නේ. අසාර ලෝකේ මොනව අල්ලන්නද කියලා අදහසක් ওই විදිහට මතුවලා එන්නේ. ඒ අවබෝධය නිසායි. අන්න එහෙම අවබෝධයකටයි මේ මාර්ගඵලය කිව්වේ. එයා දෙබල මාර්ගඵල සිංහල මාර්ගඵල මුස්ලිම් මාර්ගඵල එහෙම එකක් නැහැ. ඒ මාර්ගඵලයේට ජාතියක් කුලයක් ආගමක් කියලා එහෙම එහෙකුත් නැහැ. ඒකට කියනවා යථා අවබෝධය. යථා තත්ත්වය අවබෝධ වුණා. එක එක මට්ටමට. ඒ ලැබූ අවබෝධය ආයි වෙනස් වෙන්නේ නැහැ. එයා උපන්නට පස්සේ බණ මතක නැහැ. හැබැයි පුංචි ළමයා ටික ටික ලොකු වෙනකොට යාර සෙල්ලම් බලු ගෙනත් දුන්නොත් මොකටද? මල්ලාද මේ වටිනා දෙයක් මොකද ඔගේ තියෙන? මම කියලා ගනින් එහෙම එකක් මොකටද? මම කිව්වා ඉතින් වටිනා දෙයක් නැහෙනි. අන්න එහෙම යාට දැබීම දැනීම එනවා. එදා යා ලෝභ නැහැ. මමත්වයෙන් අල්ලාගන්න බලාපොරොත්තුවක් නැහැ. නමුත් යාට තේරෙන්නේ නැහැ එහෙම මොකද උනේ කියලා ඇහුවොත්. ඉතින් මොක මොකනවා වුනේ කියන්නේ වටිනා දෙයක් නැති බව තේරෙන්නේ නැද්ද? මේක වටින්නේ නැහැ නේ එහෙම අල්ලගන්න. අන්න එහෙම අදහසක් එනවා. ජාත සෝතාපන්නයාගේ අදහස් වල හැටි එහෙමයි. ඉතින් මගේ ඇඳ මගේ මේසේ මගේ පුටුව අනික අය එහෙම කියනකොට ඉතින් ඕකට මගේ කියන්නත් ඕනේ. ඉතින් ඇඳ පුටුව මේසේ කොට්ටේ ඉතින් ඔහොම කිව්වම මදේ. ඉතින් මගේ හිවට මගේ වෙනව අන්න එහෙම Tamanට තේරෙන්න පටන් ගන්නවා. මම කිව්වට මම වෙන්නෙත් නැහැ. මගේ කිව්වට මගේ වෙන්නෙත් නැහැ. ඉතින් මේක කොච්චර වටිනවා කිව්වත් එහෙම එකක් ගන්න එක ඇත්තෙත් නැති බව අපි වෙනවා දැනෙනවා. ප්‍රයෝජනේ තකා පරිහරණය කරනවා. නං ඉන්දගේ මිසක් මගේ ගේ කියන්නේ මොකටද? ඉඳ ගන්න පුටුව මිසක් මගේ පුටුව කියන්නේ මොකටද? අන්න එහෙම අදහසක් එනවා. මේ ආර්යයන්ගේ අදහස් වල හැටි. එයා කවදාවත් මමත්වයෙන් ඔය වචන කියන්න යන්නේ මේක මගේ. එහෙම නංගහන්න යන්නේ නැහැ එහෙම අවශ්‍යතාවයක් නැහැ. නමුත් යමක් ලෝක සම්මතියේ මම කියනවා නම් මගේ කියනවා නම් ඒ සම්මතයේ පරිදි කතා කරනවා. ඒව නැත්තේ නෑ. ඒ වුණාට ඇලුම් කිරීමක් තිබුණා දැරිව ඒ தත්ත්වය වෙනස් වෙලා. මෙන්න මේක තමයි කියන්නේ ජාත සෝතාපන්නයා ඉතුරු ටික සුද්ධ කරගන්නෙත් ඔහොමයි ඊට පස්සේ. ඊට පස්සේ ඔහු දකිනවා මම මගේ කියලා අල්ලන්න දෙයක් නැහැ කියලා දැනගත්තා වාගේම. ඔහුට ක්‍රමක්‍රමයෙන් අර ඇලෙම ඇලෙන හැඟීම් නැති වෙන්න පටන් ගන්නවා. තණ්හාවෙන් බදන தත්ත්‍ය තුනී වෙන්න පටන් ගන්නවා. වටිනාකමක් තියෙනවා කියන අදහස එන්න එන්න බැහිනවා. ලෝකේ ඇසුරු කරනකොට මහා කරදරයි නේ කියලා තේරෙන්න පටන් ගන්නවා. ඇසුර අත්හැරපුවාම කොච්චර නිදහස්ද කියලා වැටහෙන්න පටන් ගන්නවා. ওই තමයි නිවන් මඟ. එහෙනම් නිවන් මඟ දෙමළත් නෙමෙයි, සිංහලත් නෙමෙයි, පාලීත් නෙමෙයි. නිවන් මඟ කියන්නේ ඔන්න ඔය අදහස. මොන જાතිකයාවේ අදහස ඇති වුණා නම් ඔහුට අවබෝධය ලැබිලා. නිකන් ලැබෙන්නේ නැහැ. කොහොම හරි බුදුබණ ඇහෙන්න ඕන මොන ක්‍රමයෙන් හරි අවබෝධයට ගෝචර වෙන විදියට. අන්නේ අවබෝධයට ගෝචර විනිසර මොන භාෂාවකින් හරි කොහොම හරි අවබෝධය ලැබෙන ක්‍රමයේ ආවොත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වැටහුණොත් අන්න එදාට අවබෝධය නැගින අවස්ථාවක් එනවා. ඒක තමයි ඒ අවබෝධයේ වචන නැහැ. වචනයෙන් කරන්න ප්‍රමාණ කරන්න බෑ. ඒකට භාෂා රීති නැහැ. එහෙම එකක් එකක් වලේ තත්වයක් ඔය කියන්නේ. ඉර්මි ජාත සෝතාපන්නේ අන්න එහෙම தත්ත්වයටපත් වුණ කෙනෙක්. එයාට තියෙන ඊතුරු අවබෝධය පූර්ණ වෙන්න වෙන කරන්න දෙයක් නැහැ ওই ටිකමයි තියෙන්නේ. මම කියලා ගන්න මගේ කියලා ගන්න හරයක් තියනවා කියලා ගන්න එකක් ලෝකේ නැහැනේ. ওই අවබෝධය නිසාම ඒ ඇත්ත එන්නේ එන්න ඔප්නං වෙන්න පටන් ගන්නවා. ඔප්නං වෙන්න ඔප්නං වෙන්න දකින්නවා. ඇලුම් කරන්න ඇලුම් කරන්න බැඳෙන්න බැඳෙන්න ඒ සමග දුක්ගින්නක් ගොඩ නැගිනවනේ. දුකට මුල ඒකනේ කියලා තේරෙන්න පටන් ගන්නවා. ඒක සිංහලෙන් තේරෙනවා, දෙවිලෙන් තේරෙනවා, ඉංග්‍රීසියෙන් තේරෙනවා, පාලෙන් තේරෙනවා කියලා එහෙම එකක් නැහැ. තේරි තේරෙන්න පටන් ගැනීම අවබෝධය. අවබෝධය එකක්. අවබෝධය කියන්නේ භාෂාවක් නෙවෙයි. අවබෝධය කියන්නේ වදන් වලක්, වචන වලක් නෙවෙයි. අන්න ඒකයි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා සෝවාන් පුද්දලට තියෙන අවබෝධය. අවබෝධය කියන්නේ අර භාෂාවක්වත් නෙවෙයි. පද වදවැලක් නෙවෙයි. ඒ අවබෝධය එන්න එන්න පූර්ණ වෙනකොට දකිනවා. මම කියලා මගේ කියලා අල්ලගන්න ගියා නම් මේක හරි හරවත් මේක අත්හරින්න බෑ මේකේ බැඳෙන්න ඕන කියලා ගියා නම් ඒ මුල් කරගෙන විශාල ඇලීම් ගැටීම් මතුවෙලා අසහනකාරී දාහකාරී කායිකත්වයක් මානසිකත්වයක් ඇති වෙවි දුක් විඳිනවා මිසක් වෙන එකක් නෑ නේද කියලා දකිනවා. ඒකේ නිදහස් වීම අත්හැරනහම කොච්චර සාන්තද ප්‍රණීතද කියලා දකින්නේ නිවන. නිවනේ සාන්තිය ප්‍රණීතේ දකින්නකොට අත්හැරීම නොයල්ම විදියම පූර්ණ වෙනවා. කවදා හරි පූර්ණ වෙච්ච දාට ඊතුරු මාර්ගඵලත් පූර්ණ වෙන්නේ ඔය ක්‍රමයට. මාර්ගඵල කියන්නේ අර අපි ඉස්සෙල්ලා කිව්වා වගේ pāli මාර්ගඵල, ඉංග්‍රීසි මාර්ගඵල, දෙමළ මාර්ගඵල, සිංහල මාර්ගඵල ඒ જાතියව නැහැ. ඒකේ අකුරු නැහැ, පද නැහැ. ওই අවබෝධය කාටවත් එකයි. ඒ අවබෝධය ලැබූ සියල්ලෝ මාර්ගඵලලාභීන්. ඉතින් ওই විදිහට තේරුම් අරගන්න ඉතින් අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ඒ අයට ඒක පූර්ණ වෙන්න ආයි කාගෙන්වත් බනහල දෙයක් නැහැ. අවබෝධය ලැබුණාට පස්සේ ඒ අවබෝධය තුලින් යථාර්ථය මතු කර කර ගෙනිනවා කෙලවරට යනකම්. ඒකයි තේරුම් ගන්න ඕනේ.